සද්ධා සම්පන්න ජීවිතේ මේ වෙසක් පොහොය දිනේ නිමිත්තෙන් පැවැත්වීමට අදහස් කරන ලබන දේශනක භාවනා පන්තියේ ආරම්භක අවස්ථාවයි මේ ඇයට මේ දින තුන පුරාම භාවනා කරන්නට ලැබෙන කාල ප්‍රමාණය ඉතාමත්ම සීමා වෙනවා පැය 9කට සීමාව. දවසකට පැය 3 බැවින් දින තුනට පැය 9 උදා වඩව හෝ මුළු දවස පුරාම භවනා පන්ති පැවැත්වීමට අවකාශයක් නැහැ. එම නිසා මේ සය නමෙන් වැඩිම වැඩි කුල කාලයක්ම භාවනාව භාවනාවේ නිරත වෙමින් කාලේ අපට නොයෙමින් කටයුතු කරන්නට මේ අය සිතා ගන්නට ඕන. ධර්ම දේශනා වශයෙන් දීර්ඝ දේශනා පැවැත්වීමට මා අදහස් කරන්නේ මේ දින තුන තුළදී විශේෂයෙන්ම කාල සීමාව ඉතාමත් කෙටි වී ඇති නිසා එලෙසින්ම මේ පින්වත් අයට භවනා කිරීමට වැඩි කාලයක් ලබා දී නිසා අප මේ භවනා කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ නිර්වාණ ධාතු සාක්ෂාත් කිරීම. ඒ නිර්වාණ ධාතු සාක්ෂාත් කිරීමෙන් නම් සංස්කාර ලෝකය අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් සහ අනාත්ම වශයෙන් අවබෝධ කරගන්නට ඕන. ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය පිළිබඳ පැහැදිලි ප්‍රත්‍යක්ෂ අවබෝධයක් භවනා වලින් ලබන්නේ නැතුව කිසිවෙකුට නිර්වාණ ධාතුව සාක්ෂාත් කරන්නට බැහැ. එම නිසා අප ප්‍රාර්ථනා කළා මේ අය මේ දින තුන පුරා පළවෙනි දවසේ අනිච්ඡානුපස්සනාවේ දෙවෙනි දවසේ දුක්ඛානුපස්සනාවේ තුන්වෙනි දවසේ අනත්තානුපස්සනාවේ නිරත කරවීමට ඒ අනුපස්සනා කරන වැඩිම තුළින් මේ අය තවදුරටත් නිවනට සමීප වන එක නියතයි. මෙතනම කෙනෙක්ම වගේ අපැති ගාථාවක් සබ්බේ සංඛාරා අනිච්ඡාසේ යදා සංඥාය පස්සතේ අත නිමිත්තේ දුක්ඛේ ඒතනං දෝෂය මේ ගාථාව මේ තැන් කෙනෙන්න අත්තා කටපාඩම් මේ ගාථාවක් කියලා මම හිතෙනවා මේ කෙටි අදහස සබ්බේ සංඛාරා අනිච්චාති යදා අඤ්ඤාය පස්සති යම් පලක විදර්ශනා නොනින් මේ සියලුම සංස්කාර අනිත්‍යයි දකිනවා නම් අත නිමින්නේ දුක්ඛේ එවිට මේ දුක්ඛ සංස්කාර ලෝකයේ කෙරෙහි කලකිරීමක් ඇති වෙනවා ඒත් මග්ගෝ විසුද්ධිය විසුද්ධිය සඳහා නිර්වාණය සඳහා ඒක මාර්ගයක් වෙනවා මේ ගාථාව බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළේ වික්ෂුන් වහන්සේලා 500ක් අරමුණු කරගෙන. මේ වික්ෂුන් වහන්සේලා 500න කාශ්‍යප බුද්ධ ශාසනයේ පැවිදි සිටපු 500 නමක් ඒ කාශ්‍යප බුද්ධ ශාසනයේදී උන්වහන්සේලා මේ සංස්කාර ලෝකයේ අනිත්‍ය වශයෙන් නුවණින් විමසමින් සම්මාසනය කරමින් භාවනාවත නිරත වී සිටපු 500 දෙනෙක්. ඒ සාර්ථක බුද්ධ ශාසනයේදී ඒ ඇයට එසේ අනිත්‍ය වශයෙන් සංස්කාර ලෝකයේ විමසුවත් නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්නට නැතුණා කෙසේ වෙතත් ඒ කුසල ශක්තියෙන් කිසිදාක දුකතියක නූපදී සුගතිගාමී වී බුද්ධ බුද්ධාන්තර කාලයේ දිවී ගියාට පසුව අප බුදුරජාණන් වහන්සේ බුදු පසු උන්වහන්සේ වෙත ගොස් 500 දෙනාම පැවිදි වුණා මේ පංචේ දෙනාම පැවිදි වූාට පසුව ඒ පංචේ දෙනාගේ පාරමී ශක්තිය උන්වහන්සේ දසුවා කලින් වාස්තව බුද්ධ ශාසනයේ මේ පිළිස මේ සංස්කාරයන් නාම රූප ධර්මයන් පංචස්කන්ධ ලෝකයන් අනිත්‍ය වශයෙන් සම්මස්නය කරලා භාවනා කරලා සිටින පිළිසක් කියලා. එම නිසා අන්නේ ඒ වික්ෂ පිළිස අමතා මේ නාකලින් කියපෝ ධාතාව ප්‍රකාශ කරේ සබ්බේ සංඛාරා අනිත්‍යදී ආදී වශයෙන් දැක්වෙන ධාතාව. ඒ ධාතාව අතරේ පංච දිනාන ඒ ධර්ම දේශනාව නිමවන විට රහත් භාවයෙන් සමානානි වෙන්නේ සනසනා. ඒ රහත් භාවයේ ලැබීමට හේතුපාදක වූයේ උපනිෂ්ඨය වූයේ එදා පාසක බුද්ධ ශාසනයේදී මේ පංචස්කන්ධ ලෝකයේ නැත්නම් සමාධිය සහ බාහිර සියලුම ලෝකයේ සියලුම සංස්කාර ධර්ම අනිත්‍ය වශයෙන් නොවන විමසන නිසා බලබලා සිටීමේ කුසල ශක්තිය තනියි. එනිසා මේ සින්හත් අය පළවෙනි දවසේ අනිත්‍යානුපස්සනාවය වඩනවා වඩන විට ඒ ඇතිවන කුසල ශක්තිය මේ ජීවිතයේදී නිර්වාණය අවබෝධ කර ගැනීමට හේතු නොවුවත් නැත්නම් මේ කුසල ශාස්ත්‍රයේදී නිවන් මාර්ගයේ නිර්වාණ ධර්ම සාක්ෂාත් කිරීමට තරම් මේ සත්‍යයක් නරඹුවත් කවදා හෝ බුද්ධ ශාසනයකදී නිර්වාණ ධාතව සාක්ෂාත් කිරීම සඳහා මෙසේ අනිත්‍ය වශයෙන් සංස්කාර සංහතනය කිරීමෙන් ලැබෙනා වූ පුණ්‍ය සත්‍ය නිසක වශයෙන් හේතුපනිෂය වෙනවා ඇති. එම නිසා ඊට සමතරව යම් කිසි කෙනෙකුගේ පාරමී ශක්තියෙන් පිරියත් නම් සමහර විට මේ අනිත්‍යානුපස්සනාවෙන් හෝ එසේ නැත්නම් දුක්ඛානුපස්සනාවෙන් හෝ එසේ නැත්නම් අනත්තානුපස්සනාව ප්‍රගුණ කරන විට හෝ මේ සංස්කාර ලෝකයේ යථා තත්ත්වය අවබෝධ වී සමහර විට මේ පැයමන ගත වෙන විට කෙනෙකුට සෝවාන් ආදී මාර්ගඵලයක් සාක්ෂාත් වීමේ වාසනාව සත්‍ය උදක්වත් මෙන්නට පුළුවන්. එනිසා මේ අයහත් තුනකින් මෙතුව මේ සංස්කාර ලෝකයේ අනිත්‍ය වශයෙන් දකින්නට ඕනේ. බුදුරජාණන් වහන්සේ දෙනුම් කර පදාරලා තිබෙන්නේ සෝවත දික්කවේ වික්ඛෝ කිංච සංස්කාරං හිට්ඨතෝ සම්නුපස්සන්තෝ අන්තිමේ මේ කිසිම සංස්කාරයක් මේ ලෝකයේ නිත්‍ය වශයෙන් දකිනවා නම් අන්න ඔහු සෝවත දික්කවේ වික්ඛෝ කිංච සංස්කාරං හිට්ඨතෝ සම්නුපස්සන්තෝ අන්නුක අන්නෝල් අන්තෝමිකාය සංඛ්‍යා සමන්නාගතෝ බහිස්සතේති මේ සංඛානං විච්ඡති අනුලෝමකාය සංඛ්‍යා සමන්නාගතෝ සම්මත්ත නියාමං ඔක්කමිත්තේති ඔක්කමිත්තේති නේතං සමනං විච්ඡති සම්මත්ත නියාමං අනුක්කම්මානෝ සෝතාපට්ඨ බලන්නා සකදාගාමි බලන්නා අනාගාමි බලන්නා අරහත් බලන්නා සත්‍ය කරිස්සතේදී මේ සංඛාන විච්ඡති මෙන්න මේ ආදී වශයෙන් දැක්වෙන පාඩයක් උන්වහන්සේ ප්‍රකාශ කළා. ඒ අදහස මේ යෝග බුද්ධ ශාසනයේ යෝගාවචරයේ භික්ෂුවක් නැත්නම් ආර්ය ශාවකේ කිසිම සංස්කාර ධර්මයක් නිත්‍ය වශයෙන් දකිනවා නම් ඒ ඒ වෙන කෙනෙකුට සම්මස්සඥාන නොකමිස්සතේ දේ නේසංතහන විද්‍යත මේ විදර්ශනා ඥාන ඇති වේ කියන එක සිතදාක සිදුනවන දෙයක්. සම්මස්සඥාන අනුක්‍රමානෝ මේ විදර්ශනා ඥාන ඇති කරගන්නේ නැතුව අනුලෝමකාය පන්තිය සමන්නාගතෝ බහිස්සදීදී නේසංතහන විද්‍යතේ අනුලෝමික ඥානෙ ඇති කරගන්නේ කියන එක සිදුනවන දෙයක්. අනුලෝමික ආයතන කියලා සමන්නාලතෝ ඒ අනුලෝමික ඥානෙ ඇති කරගන්නේ නැතුව සෝතාපට්ඨ බලන්නා සකදාගාන බලන්නා අනාගාන බලන්නා අරහත් බලන්නා ඒ සෝවාන් සකදාගාන අනාගාන අරහත් කියන 14න් කවරක් හෝ පච්චිකවිස්සදීදී මේ සංඛානා විද්‍යේ සාස්ත්‍රාස් කරයි කියන එක එදාක සිදු නොවන දෙයක්. මෙලෙසින් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා. එමෙනිසා නිර්වාණ ධාතුව අපේක්ෂා කරන ලෝකාවචනයන් විසින් මේ භාවනා කරන කාලය තුළදී සියලුම සංස්කාර ධර්මයන් අනිත්‍ය වශයෙන් දකින්නට ඕනේ කිසිම සංස්කාරයක් නිට්ටය වශයෙන් දකින්නට සුදුසු නැහැ. එසේ නිට්ටය වශයෙන් කිසිම සංස්කාරයක් දකිනවා නම් ඔහුට නිවන නිර්වාණ ධාතුව ඒ දැකීම තිබෙන සාක්කල් සාක්ෂාත් කරන්නට නොහැකි වෙනවා. එම නිසා මේකින් තය අදමුදාස පුරාම අනිත්‍යානුපස්සනාවේ නිරතවන්න ඕනේ විශේෂයෙන්ම මේ පැය දෙකක පමණ කාලයක් තුළදී ඒ අනිත්‍ය වශයෙන් සම්මස්නය කරනවා නිසංහස්නය කරනවා කියන්නේ නුවණින් විමසන නිසා බලනවා සමාගයේ සමාධිමත් සහ ප්‍රඥාවත් සිටින්නේ එසේ සමාධියෙන් යුතුව ප්‍රඥාවෙන් යුතුව මේ සියලුම සංස්කාර ධර්ම <clears throat> අනිත්‍යයි අනිත්‍යයි කියන අවබෝධය <clears throat> සත්‍යත් අවබෝධය සමාධියේ පිටතලින් අවංකවම අදවත පතුලින් වාගේ ජනිතවන තෙක්ම ඒ සම්මස්තනය කිරීම කිරීමේ සාමර්ථ සුදුසේ එසේ මේ මෙන ලෝකයේම තියෙන සංස්කාර ධර්මයන් අනිත්‍ය වශයෙන් වැටුණාට පසුව තමාගේ ඒ කියන්නේ මේ අවස්ථාවේ වර්තමාන අවස්ථාවේ පවතිනා වූ නාම රූප දෙක නැත්නම් තමාගේ ඇඟ සාසිත අරමුණට ගන්නේ වර්තමාන සමයක්මයක් පාසා ඒ පංචස්කන්ධය ඇති ඇති නැති නැති යන ආකාරයේ අනිත්‍යයෙන් අනිත්‍යයට පත්වන ආකාරයේ දැක දැක භවනා කිරීම සුදුසුයි එසේ භවනා කරන අවස්ථාවකදී තම අර සම්මත ඥානන් නොපමිස්සතේටි ආදී වශයෙන් දැක්වූ පරිදි ඒ නිර්වාණ ධාතුව අවබෝධ කර ගන්නට හැකියාව අවස්ථාව ලැබෙන්නේ. එම නිසා මේ පින්වත් අයයි සමාන දෙකක් වන්න කාලයක් දෙස්සේ නුවණින් සමාධිමත් සිටින විට සම්මාර්ථනය කිරීම කරන්න සියලුම සංස්කාර ධර්මයන් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි කියලා. ඊට පස්ව පැය භාගයක් පැය දෙකකට ඊට පස්ව සමාකරණ මූලික කර්මස්ථානයකට මෙහෙවන්න උදාහරණයක් වශයෙන් අපි හිතමු ආනාපාන සතිය කියන ආස්වාද ප්‍රාස්වාද කරමින් ඒ භාවනාව කරන අතරතුර කාලයේදී අනිත්‍ය දැක දැක ඒක ප්‍රගුණ ගන්න උත්සාහ කරන ආස්වාද කරනකොට තිබෙන ඇඟේ සහ සිතේ ස්වરૂපේ ආස්වාද කරනකොට නෑ ආස්වාද කරනකොට තියෙන ඇඟේ සහ සිතේ ස්වરૂපේ ආස්වාද කරනකොට නෑ ආස්වාද වාය ධාතුව ප්‍රාස්වාද කරන විට නැහැ ප්‍රාස්වාද කරන වාය ධාතුව ආස්වාද කරන විට නැහැ මේ ආදී වශයෙන් සෑම ස්වභාවයක් පාස්සාන වෙනස් වේ අනිත්‍ය නිරෝධයේ පස්සන ආකාරයේ දැක දැකා මේ භාවනාව කළොත් එම අර කලින් කරන ලද සම්මස්තනයේ ක්‍රීමෙන් ලබ්ධා වූ ඥානය නිර්වාණ ධාතුව සාක්ෂාත් කිරීම සඳහා ඒ අවස්ථාවේදී පාමී පුණ්‍ය සත්‍යයක් කෙරෙහි යටනම් හේතු වෙනවා ඇති හොඳ නැත්නම් පින්දීන් ඇතිනේ මේ භාවනාවක් කරන කෙනෙකුට උනත් ඒ පින් වෙන විදිහ රූප හොඳට කොටස පින් වෙන එක තිබුණු රූප කලාප නැත්නම් මේ දක්න සිත හැකියනවා කියන විදිහ නැහැ හැකියනවා කියනකොට පැවති සිත හෝ ඒ රූප කලාප පින් වෙනවා කියනකොට නෑ ඒ ඇරෙන ඇරෙන සබ්දයක් ඇහෙනවා ඇහෙනවා කියලා මෙනෙහි කරනකොට ඒ ඇතන ඇතන සබ්දයක්ම වහවහ නැති වෙන්නේ යනවා ඒ ඇරෙන විතර ඒ සත්‍යය පැහැෙන විට ඇතිවන සිත පවා ක්ෂණයක් පාසා නිරුද්ධ වෙනවා. වේදනාවක් නැති නැති යන මේ ආකාරයෙන් මේ සංවත්නය කළාට පසුව ඒ දෙකට විතර පමණ පසුව තමාගේ වර්තමාන පංචස්කන්ධ ලෝකයේ ඇතිවීම සහ නැතිවීම දකින ආකාරයෙන් මේ අය භාවනා ප්‍රගුණ කරනවා නම් මේ සිතාමත් සුදසේ ඊළඟ දවසේ දුකාන්වත් ඊළඟ දවසේ අනාත්මයන්වත් ඒත් අපට භාවනාව අනත්තාන අනත්තාන පස්සනා ඒ වගේම දුක්ඛාන පස්සනා කියන අනුපස්සනාවන් බැඳෙන ආකාරයෙන් භාවනාව ගන්නට හැකියාව දෙනවා ඇති. පළමුවෙන්ම මේ අනිත් අනිත්‍ය වශයෙන් කොහොමද සම්මතණය කළ යුත්තේ? සාමත්ම කෙටියෙන් අපි ප්‍රකාශ කරන්නේ ඒක දේශනා කිරීමට අවකාශ නැති නිසා මේ සංස්කාර කෙනකේ අදහස මෙහිදී දැක්වෙන්නේ හේතුන්ගෙන් හටගත් දේවල් මේ ලෝකයේ තියෙන සියලුම ධර්ම සංස්කාර වශයෙන් සිතා ගන්න එක සුදුසුයි. එතකොට මේ කියන ලෝකයේ තියෙන සියලුම ධර්ම පණ ඇති පණ නැති වශයෙන් කොටස් දෙකකට අපිට බෙදන්නට පුළුවන් අජීවී සහ සජීවී වශයෙන් මේ අජීවී පණ නැති සියලුම කොටස් අනිත්‍ය යන ආකාරයේ පළමුවෙන් ඕලාරික වශයෙන් සිහිපත් කරනවා දැන් අපි උදාහරණයක් කියමු හිතමු දැන් අපිට තියෙන කොලයක් අපි බලනවා උලාදල්ලත් වාගේ සත්‍යයේ තියෙන ස්වરૂපය කොලේ මෝරණ විදිහට අනිත්‍යද යනවා කොළේ ඉදෙන විට අර මෝරක කොළේ තිබුණු ස්වરૂපයේ සම්පූර්ණ වෙනස් වී වෙනස් තත්යකටපත් වෙනවා. කොළේ ඉදලා බිමට වැටෙනට පස්සේ ඒක වේදෙනවා. වේදෙන උඩ කලින් තිබුණු තත්ත්ව සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. ඒවා දිරලා පස් වෙනකොට සම්පූර්ණයෙන්ම කොළේ ස්වરૂපයේ සම්පූර්ණයෙන්ම නැති අනිත්‍යයට යනවා. ගෙඩියක් ගත්තත් මලක් ගත්තත් මේ සත්‍යය ඒ ආකාරයෙන්ම සිදුවන ආකාරය දකින්නට පුළුවන්. මලක් ගත්තොත් හෝට්ටේ තිබුණු තත්ත්වය නෙවෙයි පිටන විට කිසිම පිට තිබුණු තත්ත්වය නෙවෙයි පරවන විට පරවනාට පසුව තත්ත්වය නෙවෙයි ඒ මල දෙදී යන විට දෙවිලා සම්පූර්ණයෙන්ම පොළොවටම පස්සනාට පසුව තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් මෙන්න මේ විදිහට මේ අජීවී වස්තුන් අරගෙන සමාජ හැකියකි සෑම ආජීව වස්තුවක්ම අරගෙන ඒවා අනිත්‍යයේ අනාකාරයේ ඕලාරික වශයෙන් පළමින් බලනවා සමාධිය නිවත් නිවසවල් සමාධිය ඇඳගෙන යදින් කලමු මේ ආදී විවිධ වශයෙන් ඇති අදීව වස්තුන් වෙනස් වී වෙනස් වේ යන ආකාරයේ නුවණින් දකින්නට පුළුවන් වන්නට ඕනේ ඒ දර්ශනය මුළු ලෝකේ පුරාම ඇති අදීවි වස්තුන් කෙරෙහි පතරවා හරිමින් පතරවා හරිමින් භාවනාව සම්මස්තණය කිරීම කළ යුතු වෙනවා එහෙම කරන විට මේ විශාල ගොඩනැගිලි තියෙනවා ඒ වපවා එක භූමියක් පැනසුළු දෙකින් සම්පූර්ණ විනාශ වී යාට බව මේ මහා කුප්පියේ පවා බුදුරජාණන් වහන්සේ පෙන්වන කරලා දෙනවා හරියට කපුරු දාපු තැනක අලුත් නැති වෙන ආසේ සම්පූර්ණයෙන්ම විනාශ වී යන බව සත්‍ය සුරියොත්තමන කියලා සෝත්‍රයේක උන්වහන්සේ පෙන්වන කරන මේ මහා සාගරේ මහණින් මේ තරම් විශාල ජලස්කන්ධයකින් හිතුණාට එක්තරා කාලයක් පුරා උද්ගත වෙනවා මේ මහා ජලස්කන්ධයේ පොල්ගතට පමණ උසට පමණ සිදී යන කාලයක් ඊට පස්සේ ක්‍රමයෙන් හිදී ගොස් මිනිස්සෙකුගේ උසට පමණ සිදී යන යුගයක් එනවා දවසක් එනවා ඊටත් පස්සේ ඇඟිල්ලක කුරුකක් තනන්නට බැරි තරම් බතර සිදී යන තත්ත්වයක් ඇති වේ බතර බිඳුවක්වත් නැතුව මේ මහා සාගරේ පවා ගියදී අනිත්‍ය යනවා මේ මහා පොත්වේ සම්පූර්ණ විනාශයේ අදුවේ යන මේ ආදී වශයෙන් සත්‍යසූරිය ධම්ම කියන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පෙන්වන කල අපිට මේ සදාකාලික වශයෙන් යන විට පවතින ආදේශ පෙනෙන මේ මහා පොත්වේ ධාතුව මහා සාගරය වැනි විශාල ආජීවී සංස්කාර ධර්ම පවා සම්පූර්ණයෙන්ම විනාශ වී අනිත්‍යයට යන බව ඒ මං අනිත්‍යාවෝ වික්‍රේ සංඛාරා මේ දෙකින් මේ සංස්කාර ධර්මයන් මහණෙනි අනිත්‍යයි කියලා උන්වහන්සේ ප්‍රකාශ කළා එම නිසා අපි නුවණින් විමස විමසා බලනවා පණින සියලුම ධර්මයන්ගේ සියලුම සංස්කාර ධර්මයන්ගේ අනිත්‍ය ස්වરૂපයේ අනිත්‍ය කියන ආකාරයේ ඕනෑම භාග්‍යයක් ගත්තොත් අපට අනිත්‍ය යන ආකාරය ගැන විමසලා දැනගන්නට පුළුවන් වෙනවා. මේ ඕලාරික වශයෙන් මේ ඇති කරගත් දැනුම ඇති කරගත්තාට පසුව ඊළඟට පණ ඇති සත්ත්ව ලෝකයට මේ අදහස මේ සම්මස්තනය පදවන්න ඕනේ. පණ ඇති සත්ත්වෝ කියවහම මනුෂ්‍යයන් පමණක් නෙවෙයි ලෝකයේ සියලුම සත්ත්වයන් ගැනිනවා. ඒ අතීතයේ සිටම සියලුම සත්ත්වෝ මරණයෙන් අනිත්‍යයට ගියත් වර්තමානයේ සිටිනා වූ සියලුම මිනිස්යන් සියලුම දේවල් සියලුම අමනුෂ්‍ය කොටස් සියලුම ප්‍රේතයන් වැනි සකල සත්‍යයන් මරණයෙන් අනිත්‍ය කියනවා එලෙසින්ම අනාගතයේ පහළවන්නා වූ සියලුම සත්‍යය අනිත්‍ය යනවායි කියලා මෙලෙසින් ඕලාරික වශයෙන් ගොරෝසු වශයෙන් මේ අනිත්‍යතාවය බලනවා මොකටද සියුම් අනිත්‍යතාවය දැකීම සඳහා මේ ඕලාරික අනිත්‍ය දර්ශනය අපට උපකාර වන නිසා මේ විදිහට ඕලාරික වශයෙන් මෙසේ අනිත්‍ය යන ආකාරය සම්මස්තනය කරලා නැත්නම් නුවණින් විමසම නිසා බලන ඊට පස්ව ඒක තවත් ටිකක් මේ සියුම් කරලා බලනවා තමාගේ ලෝකයේ තමාගේ ඇඟ සහ ප්‍රකාර වෙන මේ තමාගේ රූපස්කන්ධයේ කෙසේ අනිත්‍යද දියාද කියන ආකාරය බලනවා පුංචි කාලයේ තිබුණු පිළිඩට පිළි දරුවෝ මේ තිබුණු රූපස්කන්ධයක් තමයි තිබුණා. අද ඒක නෑ නේද? ඒ தත්යේ අවුරුදු 5 වෙනකොට වෙනස් වී ගියා නේද? ඒ අවුරුදු 5 තිබුණු රූප කලාප කොටස් ඒ රූපය අවුරුදු 10 15 වෙන විට වෙනස් වී නැති වී ගියා නේද? අවුරුදු 15 ඉච්ඡේ තිබෙන රූප නෙවෙයි අවුරුදු 30 වෙනකොට සම්පූර්ණයෙන් වෙනස් වෙලා 30 25 කාලයේ තිබෙන රූප නෙවෙයි මැදි වීගෙන විට මැදි වී තිබෙන රූප නෙවෙයි වයස්ගත වෙන විට මේ ආකාරයෙන් ඕලාරික වශයෙන් ඒ රූප කලාප සමාගයේ ශරීරයේ වෙනස් වෙවි වෙනස් වෙවි ගිය ආකාරයේ ඊළඟට මෙමෙත වෙනස්වා බලනවා පැහැදිලිවම සමාතම අවබෝධයක් ඇති වෙන ආකාරයෙන් මේක මේ විදිහට වෙනස් වෙවි ගිහින් එක්වස්තේ ධර්මයක් නේද මේවා නිරන්තරයෙන් නිත්‍ය ධර්ම වශයෙන් පවතින ධර්ම විවිධ අපට මේක නිත්‍ය වශයෙන් පෙන්වන්නට මේක නිරන්තරයෙන් වෙනස් වෙනවා නේද කියන අවබෝධය තමයි පිටට ඇතිවෙන්නට ඕන. එන්න මේ ආකාරයෙන් කර්මද්වෘත්තියන් වශයෙන් මේ අනිත්‍යතාවයේ සමාධි සංස්කන්ධයේ අනිත්‍යතාවයේ දැක්වාට පසුව මේ රූපස්කන්ධයේ අනිත්‍යතාවයේ දැකීමේට අනුසුරව සමාධි වේදනාව අරගන්නවා. ඒ කියන්නේ සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා කියලා වේදනා තුනක් තියෙනවා ප්‍රධාන වශයෙන්. අපේ මේ ජීවිතේ කොයිතරම් සැප වේදනා බින්දට ඒ එකක්වත් දැන් තියනවාද? ඒ සෑම සැප වේදනාවක්ම ඇතුළු ගමන්ම නිරුද්ධ වී නැති වී ගියා නේද? මේ සැප වේදනා ඔක්කොම අනිත්‍යයි නේද? දැන් ඇති වෙන සැප වේදනාවත් මෙලෙසින් අනිත්‍යයට යනවා නේද? එලෙසින්ම අනාගතයේදී පහළ වෙනවා නම් යම් කිසි සැප වේදනාවක් ඒකටත් මෙලෙසින්ම අනිත්‍යයට යාමට සිදුවනවා නේද? මෙන්න මේ විදිහට අතීතයත් වර්තමානයත් අනාගතයත් කියන කාල තුනටම අයත් වේදනාව අනිත්‍යයට ගිය ආකාරයෙන් විමසන නිසා සිතින් විමසන නිසා බලනවා. දුක් වේදනා වර්ධන පිළිසින්ම කල්පනා කරන දුක් වේදනාවල් අනන්තවත් අපේ මේ ජීවිතයේදී අධ්‍යක්ෂ ඒ සෑම දුක් වේදනාවක්ම මේ වෙන විට නිරුත් වී ගොස් විදිහි ගොස් නැති වී ගොස් එමෙන්සා දැන් යම් කිසි දුක් වේදනාවක් තිබෙනවා නම් දැන් මේ පින්වත් අය වාඩි වී සිටිනවා සමහරට ධනෙස් වල නැත්නම් කකුල් වල අමාරුවක් තිබෙනවා කකුලක් තියෙන දිගහැරෙන ගමන් අර තිබුණු වේදනාව නැති යන අනිත්‍යය යනවා මෙලෙස සමා අතීතයේ පහළ වූ සියලුම දුක් වේදනාවන් අනිත්‍යයට කියේ දැන් පවතින දුක් වේදනාවල නැති වී යනවා අනාගතයේදී මතු දවසකදී පහළ වී ඇති සියලුම දුක් වේදනාවල මෙලෙසින් අනිත්‍ය යනවා අනිත්‍ය යනවා නේද එලෙසින් උපේක්ෂා මඳහත් වේදනාව සැපයක් හරි දුකක් හරි නැතයි වේදනාව මඳහත් වේදනාව මේකත් හැම වෙලාවෙම පවතින ධර්මයක් නෙවෙයි අපි මඳහත් සිටින් දැනෙන්නේ දුක දැනෙන යමක් ආව විදසම දුක දැනෙන ස්පර්ශයක් හමෝ විදසම අපේ අර උපේක්ෂා වේදනාව නැති යනවා නැත්නම් සැප සුවේ වෙනදෙන යම් කිසි වේදනාවක් ඇති වෙන විටම උපේක්ෂා වේදනාව නැති යනවා මේ ආකාරයෙන් මේ උපේක්ෂා වේදනාව නැදහත් වේදනාවත් නිරන්තරයෙන් වෙනස් වෙවි වෙනස් වෙවි අනිත්‍යයෙන් අනිත්‍යයට යන ධර්ම නේද කියන අවබෝධය ඇතිවෙන තෙක්ම ඒ ගැන විමසනවා තමාගේ අත්දැකීම් පාදක කරගෙන තමා දන්නා තමාගේ වේදනාවන් මෙලෙසින් විරුද්ධ වී ගිය ආකාරය ඒක පාදක කරගෙන ඒකේ පිළිදලා මේ සියලුම වේදනා ස්කන්ධය අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි කියා නැවත නැවත සිහිපත් කරනවා නැවත නැවත විමසමින් බලනවා මෙන්න මේ විදිහට වේදනා ස්කන්ධයේ අනිත්‍යතාවයත් අපිට දක්නට පුළුවන්. ඊට පස්සෙව සමාධි කලින්ම දැක්කේ රූපේ දැනේ වේදනාව ඊට පස්සෙව බලනවා සංඥාවයි. තමාගේ සිතට දැනෙන නොයෙක් හැඟීම් වලට කියනවා සංඥා කියලා. අප නොයෙක් ආකාර රූප හඳුනා ගන්නවා. ඒකට රූප සංඥා කියනවා. ශබ්ද හඳුනා ගන්නවා. ශබ්ද සංඥා. ගන්ධ සුවඳ හඳුනා ගන්නවා. ඒවා ගන්ධ මේ ගන්ධ සංඥා මේ ආදී වශයෙන් විවිධ සංඥා අපගේ සිත තුළ ඇති වෙනවා. මේ දක්වා මේ ජීවිතේ කොතරම්නම් රූප සංඥා අපතුල ඇති වෙන බැද්ද මේ රූපේ මේකයි මේක ලක්ෂණයි මේක හොඳයි මේක නරකයි ආදී විවිධාකාර කෝටි ප්‍රකෝටි ගණන් අසංඛ්‍ය ගණන් සංඥා ඇති වෙනා ඒ සියලුම සංඥා දැන් තියනද එකක්වත් නැහැ නේද අනිත්‍යයට ඥානෙද කියන අවබෝධය ඇති කරගන්න ඕන. ගන්ධ සංඥා ගණයට දැනෙන ගඳ සුවඳ කොච්චර දේවා හඳුනාගත් හඳුනා ගැනීම කොපමණද ඒ හැම හඳුනා ගැනීමක්ම දැන් නැහැ ඇතුව විදසුන නැති ගියා මේ කනට ඇතන ශබ්ද අපේ ආකාරයෙන් හඳුනාගත් අය ශබ්ද සංඥාත්මකයෙන් නැති ගියා එලෙසින්ම දිවට දැනෙනා යම් යම් සත්වල් නඹුවට සිත් රස දුනු රස මේ ආදී විවිධාකාරයෙන් මේ සත්වල් අපි හඳුනාගත්තා ඒ හඳුනාගෙන දැන් නැහැ කියලා වෙනස් වී ගියා කයට දැනනා නොඑකාකාර සංඥා සැප වේදනා දැනෙන සංඥා දුක් වේදනා දැනෙන සංඥා නොඑක දේවල් කයි හැපීම නිසා පොත්සබ්බ සංඥා අපේ සිත තුළ ඇති වුණා ඒ සියලුම ධර්මත් ඇති වී නැති වී ගියා. මෙලෙසින්ම අපගේ සියලුම මනස යම් යම් දේවල් අරමුණු වලින් යම් සංඥාවක් ඇති වුණා ඒ සියලුම සංඥාවල නැති වී ගියා නේද අතීතේ දැන් තියෙන සංඥාවල නැති වෙනව නේද අනාගතේ ඇති විය හැකි සංඥාවල මෙලෙසින්ම නිරුද්ධ වී යනවා නේද කියන අවබෝධය ඇතිවන ආකාරයෙන් සම්මතනය කිරීම කළ යුතුයි මේ විදිහට රූපස්කන්ධය සමාගයේ ශරීර කෝඩුව ඊළඟට සමාගයේ වේදනාව සැපහෝ දුකෝ මඳහත් වේදනාව ඊට පස්ව මේ සංඥාව නොඑක් දේවල් හඳුනා ගැනීම අනිත්‍ය මේ අනිත්‍ය යන ආකාරය විශේෂයෙන්ම වෙනසේ ඊට පස්ව සමාගයේ චිත වෙනස් වේ වෙනස් වේ යන ආකාරය දකිනවා ඒ සිත කියන එකට ඇත්ත වශයෙන්ම ස්කන්ධ දෙකක් තියෙනවා සංස්කාර ස්කන්ධය සහ විඥාන ස්කන්ධය කියලා. මේ දෙකම එකට අරගෙන හෝ දෙක දෙකක් වශයෙන් දෙකෙන් වශයෙන් අරගෙන හෝ ඒවා අනිත්‍ය කියන ආකාරය අපිට දකින්න පුළුවන්. මේ ඇගේ සිත තුළ මේ දක්වා කොපමණ රාග සිතිවිලි ඇති වී ඇද්ද? කොපමණ ද්වේෂ සිතිවිලි ඇති වී ඇද්ද? කොපමණ දීෂ්ඨා සාගත මෙවැනි පාපකාරී සිතිවිලි ඇති වී ඇද්ද? එලෙසින්ම කොපමණ කුසල සාගත සංස්කාර සිත තුළ ගත් සිත තුළින් ගලාගෙන දුක් නැද්ද? මේ සියලුම චිත්ත සංස්කාර ධර්ම පිටේ පහළ වෙන සිතුවිලි ධර්ම ඔක්කොම ඇති වෙන ගමන්ම නැති වී ගියා. අද උදේ මේ ඇගේ සිත තුළ පැවතුනා නම් යම් කිසි සිතුවිලි පරම්පරාවක් මේ වෙන දෙය සියල්ලම නැහැ. ඔක්කොම නිරුත් වී ගොස්. මේ ඒ එලෙසින් තමයි හෙට ඇති වෙන සිතුවිලි ඇති වෙන ගමන්ම නැති වී යනවා. මේ සිතේ පහළ වෙන සියලුම චිත්ත සංස්කාර ධර්ම පිටේ පහළ වෙන සිතුවිලි ධර්ම ඇති වී ගන්න ගමන් නැති වී යනවා නේද කියන අවබෝධය ඇති කරගත යුතුයි. හේතු වෙනවා ඒක නුවණින් විමසන නිසා බලන විට ඒ අවබෝධය සමාජ ඇති කරගත හැකි වෙනවා එන්න මේ විදිහට සංස්කාර ස්කන්ධයේ සංස්කාර ස්කන්ධයේ අනිත්‍ය ධර්මද්වයට සම්නෝණින් වෙනසා බලලා ඊට පස්ව විඥාන ස්කන්ධයේ අනිත්‍යතාවයත් බලනවා. ඒ කියන්නේ අනිත් සත්‍යයක් ඇහෙනකොට ඒ සත්‍යය හඳුනාගත් සිට වහාම නිරුද්ධ වී යන වෙලාවට පවතින ධර්මයක් නෙවෙයි. ඇහැට රූපයක් පෙනෙනාට පස්සේ ඒ රූපේ දැන් දකින්න සිට වෙනත් රූපයක් දකින විටම අර කණින් දැකපු රූපේ දැකපු සිට නැතිවී යන අනිත්‍යයට යනවා. ඒ වගේම තමයි නාසයට ගඳ සුවඳක් දැනෙනකොට ඇතිවන සිත්, දිවට රසක් දැනෙනකොට ගෑවෙන විට ඇතිවන සිත්, කයට යම් දෙයක් ස්පර්ශ වූ විට ඇතිවන සිත් මේ ආදී වශයෙන් ඇතිවන සියලුම සිත් ඇතු විගසම නැති යන ධර්ම විනා හැම වෙලාවෙම පවතින ධර්ම නෙවේ නේද මේ සියලුම තේ නැති නැති අනිත්‍යයෙන් අනිත්‍යයට ඥානයේද කියන අවබෝධය ඇති වෙන ආකාරයට මේ විඥානස්කන්ධයේ අනිත්‍යතාවය ගැන නුවණින් විමසීමේ කතා බලනවා මේ දක්වා මේ අයට අපි කෙටියෙන් ප්‍රකාශ කළේ මේ සංස්කාර ධර්මයන් කෙසේ අනිත්‍ය වශයෙන් නුවණින් විමසිය යුතුද කියන කාරණාව. පළමුවෙන්ම පෙන්වන්න කලේ මේ නැවත තේපත් ගන්නේ මේ අයගේ දැනුම අලුත් කිරීමට මතක සබා ගැනීම පහසු වීමට අවබෝධය පහසු කර ගැනීමට මේ සංස්කාර ධර්මයන් නිරෝධී කියන සියලුම දේවල් සංස්කාර වශයෙන් මේ දී ගණන් ගන්නට පුළුවන්. ඒවා පණ ඇති පණ නැති වශයෙන් කොටස් දෙකකට බෙදලා මේ පණ නැති සියලුම සංස්කාර ධර්මගත කොළංගේ වල දරවල් යාන වාහන ඒ වගේ මහ පොළොව කුස්සිය මේ ආදී විවිධ ආකාරයෙන් ඇති සියලුම අජීවී වස්තුන් අනිත්‍යයට යන ආකාරයේ ඕලාරික වශයෙන් බලනවා. ඊට පස්සෙ පණ ඇති සත්‍යයන්ගේ ජීවිත මරණය කෙලවට ගිය ආකාරය දැකලා ඒකේ අනිත්‍යතාවය ඒ ඕලාරික වශයෙන් බලනවා. ඊට පස්සේ සමාගයේ ජීවිතේ කොටස් වලට කඩ කඩා ඒ කියන්නේ අවුරුදු 5කට 10කට වගේ කොටස් වලට පහෙන් පහේ කොටස් වලට වගේ කඩ කඩා බලන පරිණාමවත් පහේදී පිටදරුවාගේ පත්‍ය තිබුණු රූප කලාපයේ එංගමට අවුරුදු 10 වෙන එක තිබුණේ නැහැ 10 තිබුණ එක නෙවෙයි 20 වෙන විදිහ මේ විදිහට ප්‍රමාණිකෝලව ටිකෙන් ටික සමාගයේ වයස දක්වාම ඒ රූපස්කන්ධයේ වෙනස් වෙවි ආකාරය බලනවා අනා ඒ ඊට පස්සෙවත් ඒ ඒකත් හොඳට කරන්නට කර නිමවුවාට පසුව මේ සමාධි ඇඟසා සිත කියන කොටස් දෙකම කොටස් පහකට බෙදලා මේ පංචස්කන්ධය කියන්නේ කොටස් පහ. ඒ කොටස් පහේම අනිත්‍යතාවයේ දෙන්නේ මේ කියන වශයෙන් බලනවා. රූප කොට මෙත්යන් මතපාසන වෙනස් වී වෙනස් වී යනවා. වේදනාව වෙනස් වී වෙනස් වී යනවා. සංඥාව නැති වී නැති වී යනවා. හිතේ පහළ වෙන සිතිවිලි ඔක්කොම අනිත්‍යයට යනවා. සිත පවා නිරන්තරයෙන්ම නිරුද්ධ වී නැති වී යනවා. මෙන්න මේ කියන පංචස්කන්ධයම මොහොතක් වාසා වෙනස් වී වෙනස් වී යනවා නේද කියන අවබෝධය ඇති වෙන තෙක්ම ඒ ගැන නැවත නැවත විමස විමසා බලනවා. මෙන්න මේව බලනකොට සමාජ වැටහීමක් ඇතිවන්නට පුළුවන් මේ කිසිම සංස්කාර ධර්මයක් නිත්‍ය වශයෙන් ගන්නට කොතනවත් නැහැ නේද කියලා. ඒ කියන්නේ පණ නැති සියලුම වස්තු ගත්තත් ඒකක්වත් නිත්‍ය ධර්ම නෙවෙයි. ඒ හැම එකක්ම වෙනස් වෙනවා නේද? පණ ඇති සියලුම වස්තුන් දක්සත්යන් දක්සතේ සියලුම සත්‍යන්ගේ රූපස්කන්ධ වෙනස් වෙනවා වේදනාව සංඥාව සංඛාර විඥාන කියන ගණිත ස්කන්ධ වෙනස් වෙවි වෙනස් වෙවි නිරන්තරයෙන්ම අනිත්‍ය යනවා නේද මේකේ කොතනද නිත්‍ය ස්වરૂපයක් තියෙන්නේ මේක නිත්‍ය වශයෙන් ගන්නට කුමක්ද ඉතුරුවන්නේ කියන අවබෝධය මෙසේ සම්මන්නුවලින් විමසන විට කෙනෙකුට ඇතිවන්නට පුළුවන් ඒ ඇති වුණා නම් ඒ අවබෝධය ඊටාම සත්‍ය අවබෝධයක් මෙන්න මේ විදිහට මේ ඇති වුණාට පස්ව අතීතයේ මේ ආකාරයෙන් මේවා අනිත්‍යද ගියා. වර්තමානයේ පවතින ධර්මයක් මෙලෙසින්ම අනිත්‍යයට යනවා. අනාගතයේ පවතින ධර්මයක් මේ ආකාරයෙන් වෙනස් වෙවි වෙනස් වෙවි යනවා කියලා ඒ අතීත අනාගත වර්තමාන කියන කාලත්‍රයට මේක තෙන්න මේ අනේ කාලස්ත්‍රයෙන් අරමුණු කරගන්නේ මේ අනිත්‍ය දර්ශනයේ පතරව පතරව බලනවා. ඒ කියන්නේ අතීතයේ මෙහෙමයි දැන් මෙහෙමයි අනාගතයේ මෙහෙමයි කියලා. මෙන්න මේ தත්ත්වයක් අවබෝධ වුණාට පස්සේ සමාගයේ රූපේ සහ සමාගයේ ඇඟ සත්‍යත රූපේ සහ නාමය මේ සියල්ලම මෙලෙසින් වෙනස් වෙනවා වගේම අන්‍ය සත්‍යයන්ගේ බාහිර සත්‍යයන්ගේ මේ රූප මෙලෙසින් අනිත්‍ය යනවා මෙලෙසින් වෙනස් වෙනවා තමාගේ දරුවන්ගේ තමාගේ සහෝදර සහෝදරියන්ගේ තමාගේ නෑදෑයන්ට මිත්‍රාදීන්ගේ තමාගේ හතුරන්ගේ තමාගේ මිතුරන්ගේ කවර කුදේවත් මේ පංචස්කන්ධය හැම වෙලාවෙම වෙනස් වෙවි වෙනස් වෙවි යනවා නේද මේක ඉස්තර වශයෙන් පවතින ධර්ම නෙවෙයි නේද කියන අවබෝධය ඇති වෙන ඇති වෙන ආකාරයට ඒක සමාටත් බාහිර පස්සත් ලෝකයට පතුරවා බලන්නට ඕන. එතකොට අතීත වර්තමාන අනාගත වශයෙන් කාල තුනකටත් ඒ වගේම සමාගයේ සහ බාහිර වශයෙන් තවත් කොටස් දෙකකටත් බෙදලා මේ අනිත්‍යතාවය හොඳින් වැටහෙන විට මේ ලෝකයේ යම් සංස්කාරයක් නම් ඒ සියලුම සංස්කාර අනිත්‍යයි නිට්ටය නොවේ කියන හැඟීම ඇතිවන්නට පුළුවන්. අන්න ඒ හැඟීම ඇති වුණාට පස්සුව සමා කරගෙන මේ සිදුවන ලබන මූලික කර්මස්ථානයේ සිත පිළිගන්නවා. උදාහරණයකට ආනාපානයේ ප්‍රමියේ නැතිෙන් නැත්නම් ධාතු මනසිකාර කවරෝ භාවනාවක්. ඒ භාවනාවේ නිරත වෙන ගමන් අනිත්‍යයට යන ආකාරයේ ඒ තනීම වර්තමාන තනියෙම සියලුම ධර්ම වෙනස් වී යන ආකාරය දැක දැකා ඊළඟට භාවනා කරන ආස්වාද කරන ආස්වාද කරන ආස්වාද වාය ධාතුවේ සාක්ෂාත් කරන විට නැති යන සාක්ෂාත් කරන වායු ධාතුව ආස්වාද කරන විට නැති යන එහෙම නැති වෙන ආකාරය දැක දැක යනකොට ආස්වාදයේ කියලා හිතපු හිත සාක්ෂාත්ය කියනකොට නෑ සාක්ෂාත්ය කියලා හිතපු හිත ආස්වාදයි කියලා හිතනකොට නෑ ඒකත් වෙනස් වී යනවා ඊට පස්සේ මේ ආස්වාද කරනකොට යම්කිසි වේදනාවක් දැනෙනවා මදහත් උපේක්ෂා වේදනාවක් ඒක සාස්ත්‍රාස කරනට වඩා සියුම් දීප්‍රණීත වෙනවා වේදනාව කෙරෙහි අවධානය යොමු කරන අය වෙලා ආස්වාස්වාස් කරන විට තමාගේ වේදනාවට මොකක්ද වෙන්නේ කියලා. ඒ ආස්වාස් කරනකොට තියෙන වේදනාව ප්‍රාස්වාස් කරන විට නෑ ප්‍රාස්වාස් කරන විට තිබෙන වේදනාව ආස්වාස් කරන විට නෑ. ඊළඟට මේ ආස්වාද ප්‍රාසාසය තීපත් කරමින් ඇති වෙන සිටිවිලි නැති නැති යන ආකාරය බලන මෙන්න මේ විදිහට ඒ වර්තමාන සනේ ඒ භාවනා කරන අවස්ථාවේ පහළ ඇති සමාගයේ රූප කොටයි සමාගයේ සිටයි මේ දෙකම වෙනස් වෙවි වෙනස් වෙවි යන හැටි බල බල බල බල වාසය කරනවා මෙන්න මෙහෙම සෑම මොහොතක් පාසා මේ සංස්කාර ධර්ම මෙලෙසින් වෙනස් වෙන ආකාරය දැක දැක කෙනෙකුට භාවනා කරන්නට පුළුවන් නම් ඇත්ත වශයෙන්ම ඔහු නිර්වාණගාමී මේ ප්‍රතිපදාවේ ගමන් කළා වෙනවා ඔහුට නිවන සමීප වෙනවා මේ ආකාරයෙන් අනිත්‍යානුපස්සනාව වඩපු යෝගාවචරයේකට නිමිත වශයෙන් නිවන සාක්ෂාත් කරන්නට පුළුවන් අනිත්‍යානුපස්සනාව තුළින් තමයි මේ සක්කාය දිට්ඨිය පවා කඩලා ඒ කියන්නේ සෝවාන් වීමේදී නිරුද්ධ කළ යුතු පළවෙනි සංයෝජන ධර්මයේ සක්කාය දිට්ඨිය ඒක පවා නිරුද්ධ කරන්න හැකියාව ලැබෙන්නේ මේ අනිත්‍ය දර්ශනයේ තුළින් ඒ තේන මේ දේශාත්යේ පුද්ගලයන් කියන අනාත්ම දර්ශනයේ තුළින් මෙන්න මේ ආකාරයෙන් මේ තින්වත් අය අද පළමුවෙන් සම්මත් නුවණින් මූලික වශයෙන් මේ නුවණින් විමසීම සම්මත්ණය මේක ක්‍රියම කරලා ඊට පස්සේ සමාධියේ මූලික කර්මස්ථානයේ සිට පිළිතවලා ඒ සෑමතනයක් හා වර්තමානයේ ඇති ඇති නැති නැති යන නාම රූපයන් නැත්නම් සමාගයේ අන්ධ ශාසිත වෙනස් වී වෙනස් වී යන ආකාරය දැක දැක භාවනාවේ නිරත වන්න ඒ අතරතුර කාලයේදී යම් ගැටලුවක් හෝ භාවනාව පිළිබඳව දැනගත යුතු ඒවත් කරන අපහාම ඒකක් වෙනසන් අපි ඒවා කියා දෙන්නවා ඊට පස්සේ අපි පාය 45 10ට පමණ આવුත් මේ පන්තිය නවත්වනවා. මේ දේශනා දෙකින් දිගට අප පවත්වන්නේ මොකද මේ අයට භාවනා කරන්න තිබෙන කාලය ඉතාමත් සීමිත නිසා දැන් මේ කරන ලද දේශනාව ප්‍රමාණවත් කියලා අප අදහස් කරනවා. මේ නිසා දැන් කල්පනා කරන්න මේ අනිත්‍ය අරද අප මේ සුදු ධර්ම දේශනාවක් ඇසුවේ ඇත්ත වශයෙන්ම බුදුරජාණන් වහන්සේ පෙන්වන කරලා තියෙනවා. ඉතා සුළු මොහොතකට මානෙනි අනිත්‍ය සංඥාව යම් කෙනෙක් ප්‍රගුණ කරනවා නම් ඒකෙන් ඇති වෙන කුසල ශක්තිය මෙතකේ කියා කියන්නට බෑ කියලා. සත්‍යමේක සුදු කාලයක ඇති කර ගන්නා ලද අනිත්‍ය දර්ශනය. මේ අය අනිත්‍යානුපස්සනාවට යොමු කිරීම සඳහා ධර්ම කතාවක් මා කියන්නම්. චූලපන්තක හාමුදුරුවෝ, මහා පන්තක හාමුදුරුවෝ මේ කතාව මේ දන්නා චූලපන්තක කියන හාමුදුරන්ට මහා පන්තක අයියා රහත් වෙලා හිටියේ අයියා නමුත් එකම ගාථාවක් මාස හතරක්වත් පාඩම් කරගන්නට නැහැ කියනවා. ඒ සෝල පන්තක හැදුව හැදුව ගාථාවක් පාඩම් කරගන්න බැහැ. ඊට පස්සේ තමයි අයියා රහතන් වහන්සේ කෙනෙක් ඔහුට සුද්ධ ශාස්ත්‍රයේ පිටක් නැහැ කියලා දෙත යන්න දෙවිවා. ඕකට වඩා බුදුජානක මහන්සේ ගාවට ගියා. බුදුරජාණන් වහන්සේ බැලුවා මොහුගේ පාරමී ශක්තිය මොකක්ද කියලා. මොහු ඉස්සර ආත්මික රජෙක් කියලා හිටියා ඇතෙක් පිට යනකොට සුදු පාට වේශයෙන් අර දහගේ දාපු මුහුණ පිට දැම්මා. පිට දැම්මාට පස්සේ දේශය කල වුණා. මේ කල වෙනකොට අනේ මේ සුදු පාට තිබුණ මේ දේශය අනිත්‍යද කියන්නේ මේක හැම වෙලාවෙම පාදෙන් ධර්මයක් නෙවෙයි නේද? මේක පාදක කරගෙන අනිත්‍ය ගැන නිතර නිතර සිහිපත් කරනවා. මෙන්න මේ කුසල ශක්තිය බුදුරජාණන් වහන්සේට පාරමී ශක්තිය පෙන්න ඒක නිසා උන්වහන්සේ සුදුදෙඩි කැලක් අත දීලා මේ අද්දකේ කියලා මේක රජෝහරණම් රජෝහරණම් රජෝහරණම් කියලා පිළිමදින්න තේකියෝ එසේ ටික වේලාවක් යනකොට පිරිමදින විට ඒ සුදු දෙවි කෑල්ල පිළිතුරුන ඇක්ටිවිටි වෙන්නේ ඒ අපේ තියෙන දෝවිලියාගේ ගෑනීම නිසා, ධාර්මියාගේ ගෑනීම නිසා මේදී බුදුරජාණන් වහන්සේ ගාථාවක් ප්‍රකාශ කළා මේ කිසිත කියන්නේ මහාන ඔය සිසු සුදු දෙවි කෑල්ලේ තියෙන ඔය දහඩේ වගේ දේවල් නෙමෙයි රාගය කිරිච්චක්, ද්වේෂය කිරිච්චක් ඒ වගේම මෝහයේ ප්‍රේත ධර්මයන් පිළිපද කරන ධර්මයක් කියලා. මේ අදහස දැක්කෙන ගාථා කියන විට උන්වහන්සේට මාස හතරක් ගාථාවක් පාඩම් කරගන්නට නැහැ වුණත් අර්ථවත් ඵලයේ සාක්ෂාත් කරන්නට පුළුවන් වුණා. ඒකට උපනිෂ්ඨයෝනේ මොකද අර අනිත්‍ය වශයෙන් සම්මස්නය කරලා තිබුණු පාරමී කුණ්‍ය ශක්තිය. එම නිසා මේ පින්වත් අය අද දවස පුරාම අනිත්‍ය දර්ශනය මේ සුසුම් භාවනා කාල පරිච්ඡේද පුරාම අනිත්‍ය දර්ශනය ප්‍රගුණ කරන්න නිශ්චිත වශයෙන්ම ඒ අනිත්‍යනුපස්සනාව නිවන සඳහා හේතුපනිශ්චය වෙනවා ඇති. මේ ඇයටත් එදා සතේ පුදුර මේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ සමයේදී අනිත්‍ය අලල්ලා භාවනාවේ නිරතෝ භික්ෂුන් වහන්සේලාට ඒ බුද්ධ ශාසනය ප්‍රතිෂ්ඨාවක් පිටක් ලැබුවත් අපේ බුද්ධ ශාසනයේ අපේ බුදුරජාණන් වහන්සේ හමු වූාට පසුව මේ මාමුගෙන් මාත්‍රිකා කළ ගාථාව අතන විගතම ඒගත් ධම්මදේශනාව නිම කරන විගතම ඒ සියලුම දෙනාට රහත් ඵලයෙන් අමා මහ නිවන සැනසීමට ලැබුණාත්තේ මේ ඇයට මේ කරන අනිත්‍යාන පස්නා භාවනාව තුළින් නිසක වශයෙන්ම කවදා හෝ දවසක ප්‍රාර්ථනීය පරිදි අමා මහ නිවන සැනසීමේ වාසනාව ශක්තිය උදා වේවා කියලා ආශිර්වාද කරමින් මේ දේශනය මේ කියන ශාසනාව අප නිම කරන්නම් ඔබ සමතන නිවන්සම අත්පත් වේවා. දැන් අප දෝර කොට කරන දෝර කොට කරලා භාවනා වේදේ කරන කවුරුත් පාසින් වාදවන්න. හොඳයි අපි කල්පනා කරන්න දැන් කල්පනා කරන්න ඕර කොටිකලේදී පළමුවෙන්ම සමාදන් වෙලා පෙරවන් බඳලා පෙරවන් සමා කරගෙන නිවන් ගිය කාට හෝවඩලක් වූවා නම් ඒකට සමා අරගෙන චතුරාර්ය භාවනාව කියන බුද්ධානුස්සති මෛත්‍රිය සුභ මරණ කියන භාවනා හතර ඉතා සුළු කාලයකට හෝ වඩලා ඊට පස්ව මූලික කර්මස්ථානයේ සිට පිළිගන්නට ඕනේ අද මේ පූර්ව කුණ්‍යම් කළාට පස්ව මේ අය අනිත්‍ය අල්ලා අනිත්‍ය සම්මස්නය කරගෙන තමන්ට ඕනවා නිසා දැන් කල්පනා කරන්න අපගේ බුදුරජාණන් වහන්සේට සදේශේ පහළව සියලුම සම්මා සම්බුදුරජාණන් වහන්සේලාට අපගේ කය සිත වචන යන සුන්දරී යම් වර්ග සිදුඥාන ඒ සියලුම වැඩිවට සියලුම සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගෙන් මම සමාව ආයදෙමි මම සමාව ආයදෙමි මම සමාව ආයදෙමි මට සමාවන තේක්වා කියලා සමාව ගන්නවා ඒ දෝමපතේ බුදුරජාණන් වහන්සේලාට මෙලෙසින් අපගේ කාය සිත වචනය යන කුණ්ඩලයෙන් අතීත සංස්කාරයේ පටන් මේ මොහොත දක්වා යම්වත් දැති දෙන්නේ නම් ඒ සියලුම වැඩිවට මම සමාව ආයදී මට සමාවන තේක්වා කියා සමා ගන්න පසේ බුදුරජාණන් වහන්සේලාගේ ඒ වගේම ශේෂ සද්ධර්ම රත්නයේ මාගේ කය සිත වචන යන කුණ්ඩලෙන් යම් වර්ගයක් නම් ඒ වැඩකට මම සමාව ආයතනයේ මට සමාවන තෙක්වා ඒ වගේම සාරිපුත්‍ර සංගරත්නයේට මගේ කය සිත වචනය යන සුන්දරයෙන් මේ දක්වා සිදුවන සියලු කමා වැඩිදුවට මම සමාව ආයතනයේ මට සමාවන සේක්වා මෙලෙසින්ම නිවන් දුක කවරකට හෝ ධ්‍යානලාභී කවරකට හෝ මාගේ කය සිත වචනය යන සුන්දරයෙන් යම් වර්ධත් දෙවිනම් දැනුවත් හෝ නොදැනුවත් සිදුවේ සියලුම වැඩිදුවලට ඒ උතුම් පුද්ගලයන්ගෙන් මම සමාව ආයතනයේ මට සමාවන සේක්වා මේ භාවනාවෙන් මට අදාතම සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට හැකියාව වාසනාව උදා වේවායි කියලා දැන් අදිස්ථානයක් කරගන්නවා. දැන් කල්පනා කරන්න ධම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ජීවමානව වැඩ සිටිනවා. උන්වහන්සේ තව දින තුනකින් ගැලපෙන පස්සේ මේ විතක්කු බොහෝ දා දෙනක වෙන දිනයකදී සම්මා සම්බුද්ධත්වයට පත් වුණේ. එසේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණාට පස්ව මහා කාමික සමාපත්තිය, මහා කරුණා සමාපත්තිය නෙමෙයි සිටලා ලෝක සත්‍යයකට බලනවා. එලෙසින් අදත් ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා කරුණා සමාපත්තිය නෙමෙයි සිට අප ඒ කරුණා දැලතහසේ මෙතැනට වැඩම කරලා ජීවමානව වැඩ සිටිනවා සවනක් ගන්න බීදුව බීදුවා ඒ කෙරෙහින් ජීවමාන වැඩ සිටිනා උත්සම්මා සම්බුද්ධ රත්නයට මම নমස්කාර කරමි මාගේ নমස්කාරය වේවා කියලා নমස්කාරය කියන්නේ දැන් අපි කියන පාඩ සිතින් සිහිපත් කරන්න අවංකවම අදවත සැදෙන්න සිහිපත් කරන්න වචන පිට කරන්න දෙපා භාග්‍යවත්තු අරහතු සම්මා සම්බුදුරජාණන් වහන්සේ අත මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා දැන් නවආදී බුදුන් කෙටියෙන් දීපත් කරමු සෝ භගවාන් තේති අරහං භගවා ඉතිති සම්මා සම්බුද්ධෝ ඕ භගවා ඉතිති විඤ්ඤාකරණ සම්පන්නෝ ඕ භගවා ඉතිති සුදසෝ සෝ භගවාන්ති සෝ සරිදෝ භගවා ඉතිති අනුත්තරෝ පුරිස ධම්මකාරකේ සෝ භගවා ඉතිති සම්ථා ඊද මනසානං සෝ භගවා ඉතිති බුන්දෝ සෝ භගවා ඉති භගවා ස්වාමීනි භාග්‍යවතුන් මහන්ස ඔබ වහන්සේ අරහත් නම් වනසේක ස්වාමීනි භාග්‍යවතුන් මහන්ස ඔබ වහන්සේ සම්මා සම්බුද්දනම් සනසේක සාමී භාග්‍යවතුන් මහන්ස උපමහන්සේ විඤ්ඤාකරණ සම්පන්නනම් සනසේක සාමී භාග්‍යවතුන් මහන්ස ඔබ වහන්සේ සුදත නම් වෙනසේක සාමී භාග්‍යවතුන් මහන්ස ඔබ මහන්සේ ලෝක විදෝ නම් වෙනසේක සාමී භාග්‍යවතුන් මහන්ස ඔබ වහන්සේ අනුගන්තරෝ පුරිස ධම්මසාරතේනම් ජනසේක ස්වාමීනි භාග්‍යවතුන් මහන්ස ඔබ වහන්සේ සම්සාදීද මනසානං වනසේක ස්වාමීනි භාග්‍යවතුන් මහන්ස ඔබ වහන්සේ බුද්ධ නන්දන සේක ස්වාමීනි භාග්‍යවතුන් මහන්ස ඔබ වහන්සේ භගවානන්දන සේක ස්වාමී භාග්‍යවතුන් මහන්ස ඔබ වහන්සේ මෙසේද අරහත්නම් වනසේක අරන්තුනිය ස්වාමී භාග්‍යවතුන් මහන්ස ඔබ වහන්සේ සියලු කෙලෙසුන්ගෙන් අත් මිදුණු දැනෙන්ද අරහත්නම් වෙනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ කෙලෙස් සතුරන් නැසු දෙවින්ද අරහත් නම් වෙනසේක ස්වාමී භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ සංසාර චක්‍රයේ අවිඤ්ඤාදී අරයන් සිඳු බැවින්ද අරහත්නම් වනසේක සාමීනී භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ සිය දුකාමිත ප්‍රතිපන්ති පූජාවන්ත සුදුසුදු දෙවින්ද අරහන්නන් වනසේක ස්වාමීන් වහන්සේ මහන්ත ඔබ වහන්සේ ගාහතෙනි සුපවක් නොකල දෙවින්ද අරහන්නන් වෙනසේක සෝබවා ඉතිති කරහන් අරහන් අරහන් අරහන් අරහන් අරහන් ඒ බුදුරජාණන් වහන්සේ ජීවිතේ පූජා කරන්න මේ ආදී අනන්ත ගුණයන්ගෙන් සමන්නාගත වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ හත මාගේ ජීවිතයද පූජා කරමි පූජා කරමි පූජා කරමි පූජා දේවා මේ ජීවිත පූජාමය කුසලානි සංස බදයෙන් මාගේ භාවනාවට පරිපෝෂ කරෝ ධර්මයන් මගෙන් ඇත්නේවා මාගේ භාවනාවෙන් සාන්තක ප්‍රතිපල අද අදම ලබා ගැනීමට මට හැකියාව ලැබේවා දැන් අසුබ භාවනාව සමාගයේ ශරීරයේ අසුබ කොටස් දෙක දැන් අවධානය යොමු කරන්න. අපි මේ කොටස් කියනකොට ඒ නිසිතෙන් බලලා ඒ කොටස් වල ඇති අසුබ ස්වභාවයේ දකින්න. අත්ථේති මස්මින් කායේ කේසා මිම ශරීරේ තින්නම් වූ අසුබ කොට සම්නත අත්ථේති මස්මින් කායේ ලෝමා මිම ශරීරේ ධම්නම් වූ අසුබ කොට සම්නත අත්තේ නසුන්නිකායේ නසා මෙන්න ශරීරේ නියනම් ඕ අසුභ කුටසක් නැත අත්තේ නසුන්නිකායේ දන්තා මෙන්න ශරීරේ දන්නම් ඕ අසුභ කුටසක් නැත අබ්බේ ඉනස්මින් කායේ සචෝ මෙම ශරීරේ සමනං හෝ අසුබ කොටසක් නැත මෙම ශරීරේ වමනය නම් හෝ අසුබ කොටසක් නැත අසුචිනම් හෝ අසුබ කොටසක් නැත මෙම ශරීරේ සිතනම් හෝ සෙමනම් හෝ පැරදනම් හෝ දහදියනම් හෝ මෝන්කානම් හෝ අසුභ කොටස් නැත මේ ආකාරයෙන් මේ අසුභ කොටස් මෙහි කරන්න පසුව ටිකක් වැඩි දුර සමාඩ තේරෙන තේරෙන අසුභ කොටස් දැන් කල්පනා කරන්න මරණාසන්න භාවනාව ධර්මවල වැඩිමත මේ අනන්ත මඩමිනි දැකලා ඇති බුදු අතට සයනය කොට ඇති ක්‍රියා කරමින් තිබූ ශරීරයක් දරකඩක් බවට පත් වෙලා මිනි පෙට්ටියක් මත සයනය කරගන්න මෙන්න මේ ආකාරයේ දැන් සීපත් කරන අතීතයේ තමා දැකපු මරණියක් දැන් සිහියට නගා ගන්නවා ඒ මලමිය යන්ත්‍රය මෙසේ උඩුකුරුව සයනය කෙරේද එලෙසින්ම මටත් නියත වශයෙන්ම මේ මරණය එනවා මටත් නියත වශයෙන්ම මරණය මර මගේ මරණයක් නියත වශයෙන්ම සිදු වෙනවා සබ්බේ සංඛාරා අනිච්චාති නදා පඤ්ඤාය සක්සතේ අතනින්දින්ද සීදින්තේ ඒස මක්ඛෝ විසුන්දියා අනිත්‍යවත සංකාරා උපාද වය ධම්මිනෝ උපද්දිත්වා නිරුද්ධන්තේ තේ සම්නුප්පසමසුඛෝ ජීවිතය අනියතයි මරණය නියතයි ජීවිතය අනියතයි මරණය නියතයි ජීවිතය අනියතයි මරණය නියතයි ගතක ඉදුණු ගිරියම් දින පතිත මන්නාසේ උපන්නා වූ මේ ජීවිතයද මරණයෙන් පතිත වන්නේය ජීවිතය අනියතයි මරණය නියතයි ජීවිතය අනියතයි මරණය නියතයි ජීවිතය අනියතයි මරණය නියතයි මෙසේ බඳු නම් යකද නුදුරසින් දිදී යන්නාසේ උපන්නා වූ මේ ජීවිතයද මරණ නුදුරින් දිදී යන්නේ ජීවිතය අනියතයි මරණය නියතයි මරණය නියතයි මරණය නියතයි උදාහූ සූන්ද්‍රයා තැන මොතම් පාතාම පතහිද අත්සයත ධනන්තරන්නාසේ උපන්නා වූ මාගේ ජීවිතයද මොහොතින් මොහොතම මරණ අත්සය කරා යන්නේය ජීවිතය අනියතයි මරණය නියතයි මරණය නියතයි මරණය නියතයි සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ජීවිතයද මරණයට පසු විය මාගේ ජීවිතයද මරණයෙන් ඒකාන්තයෙන් නැතිවන්නේය ජීවිතය අනියතයි මරණය නියතයි මරණය නියතයි මරණය නියතයි මරණය නියතයි මරණය නියතයි තමා මැරෙන විට තමාගේ අමුදරුවන් අතහරින්නට වෙනවා සහෝදර සහෝදරයන් අතහැර යන්නට වෙනවා හේතුව එකනම් වස්තුව යම්සා දේවල් දැක්නම් මේ සියල්ලම තමාට අතහරින්නට වෙනවා තමා මේ ප්‍රිය කරන තමාගේ රූප කොට පවා අත්හරින්නට සිදු වෙනවා. එහෙමනම් එදාට කිසිම විකල්පයක් සමාද නැහැ. ඒ සියල්ලම අත්හරින්න සිදු වෙන එක සිදු වෙනවාමයි. ඒක සාධිත කරගෙන අද මේ භවනා කරන කාල පරිච්ඡේදය තුළදී එවැනි බැඳීම් නැත්නම් මේ සියල්ලම දැන් සිටින් අත්හරින්න මරණය සාධිත කරගෙන මරණ මොහොතේදී මේ සියල්ලම අත්හරින්නට වෙනවා. කිසිම අපේක්ෂාවක් තිබුණත් අපේක්ෂාවක් නොතිබුණත් සියල්ලම අතහැර යන්නට සිදුවෙනවා. එම නිසා මේ භාවනා කරන කාලපරිච්ඡේදයේ තුලදී ඒ සියල්ලම මම සිතින් අතහරින එක සියල්ලම අතහැරලා දැන් මෛත්‍රී භාවනාව මේ භාවනා කරන කාල පරිච්ඡේදය තුළදී මොන මේ ඔබට කිසිම කරුණකට මම තාසිතක් ඇති කරගන්නේ නැහැ. දෙදිම මධ්‍යස්ථාන කරන්න. කවරෙක් මට බැන්නා, කවරෙක් මට ගැසුවත්, කවරෙක් මාව මරන්නට ආවත් ඒ කිසිම අවස්ථාවකදී මා තරහසිතක් ඇති කරගන්නේ නැහැ, ඇති කරගන්නේ නැහැ, ඇති කරගන්නේ නැහැ. මා තරහසිත ඇති කරගත්තොත් ඒක තරහට ඇති කරගත් විදසම මට කායික දුකක් ලැබෙනවා මානසික දුකක් ලැබෙනවා පාපයක් අත්දෙනවා ඒ පාපයන් නිසා අනාගත සංස්කාර දුක් පවා ඇති වෙනා තරහ යන නිසාම මේ මොහොතේම තරහ යන විසත් දුකක් ඊට පසුවත් දුකක් ඇති වෙනවා ඒ කාන්තෙන් තරහ යන දුක. දුක ඇතිවීමේ හේතුව එම නිසා මම තරහ නොගෙන හිටියොත් ඒ තරහ යාම නිසා ඇති වෙන සෑම දුකක්ම නැති වී යනවා. මම එම නිසා තරහ වන්නේ මම සුවපත් වෙන තරහ වී. එනවම් කොහොමද මම තරහා නොවේමි සුවපත්මනි මම තරහා නොවේමි සුවපත්මනි මම තරහා නොවේමි සුවපත්මනි මම තරහා නොවේමි සුවපත්මනි මම තරහා නොවේමි සුවපත්මනි අනත්තරා නොවේමි සුපම්මෙමි අනත්තරා නොවේමි සුපම්මෙමි මනත්තරා නොවේමි සුපම්මෙමි මනත්තරා නොවේමි සුපම්මෙමි මාතේන නාගේ හිත වන්තිය දුසක්වයෝද තරහානු විද්වාක්ෂ පත්මෙත්මා තරහානු විද්වාක්ෂ පත්මෙත්මා තරහානු විද්වාක්ෂ පත්මෙත්මා මාතේන නාගේනද හත්තිය මුසක්කයෝද තරහන් විද්වා සුපන්දින්වා තරහන් විද්වා සුපන්දින්වා තරහන් විද්වා සුපන්දින්වා මාසේන නාගේ වෛරී සත්වයෝද තරහන වින්වා සුපන්නෙම්මා තරහන් වින්වා සුපන්නෙම්මා තරහන වින්වා සුපන්නෙම්මා සියලුම සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සියලුම සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සියලුම සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා දැන් දෙකටම භාවනාවේ නිරත වන්න